ඒ අනුව අපි සාකච්ඡා කොට අවසන් කළේ ඒ පසුගිය දිනේදී ද්වේෂය කතා කළාට පස්සේ අපි ඊර්ෂ්‍යාව ගැන කෙටියෙන් සාකච්ඡා කළා. ඒතර අපි ඊර්ෂ්‍යාව කියලා හැඳුන්වුවේ පරසම්පත්තින් ඉස්සතීති ඉස්සා කියලා අර අනුන්ගේ සම්පත් නොයවසන ස්වභාවය තමයි ඊර්ෂ්‍යාව කියලා කිව්වේ. එතකොට මේ ඊර්ෂ්‍යාව හේතු කරගෙන සත්වයෝ බොහෝ අකුසල කර්මයන් කරනවා. එසේකොට අපාගාමී වෙලා දුක් විඳින පිරිස් ස්වභාවයන් පිළිබඳව പ്രേත වස්තුවේ නොඑක් තැන්වල සාකච්ඡා කරලා තියෙනවා. දැයකට නිදර්ශනයක් හැටියට සිහිපත් කළොත් මේ ඊර්ෂ්‍යා කරලා දුකටපත් වෙච්ච පිරිසක් ගැන කියනවා නම් එක පුරුෂයෙක්ට හිටියා මත්තා සහ තිස්සා කියලා භාර්යාවරුන් දෙදෙනෙක්. ඊටු මත්තා කියන කෙනා බොහොම සැරපරුෂ කෙනෙක්. වෛර කරන, ද්වේෂ කරන, කුසල ධර්මයන් නොකරන කෙනෙක් තමයි මත්තා කියලා කියන්නේ. තිස්සා කියලා කියන්නේ බොහොම කරුණා මෛත්‍රී ගුණධර්ම තියෙන අනිත් අයට උපකාර කරන දාන ආදී පුණ්‍ය ධර්මයන් කරන කෙනෙක් තිස්සා කියලා කියන්නේ. ඒ නිසා මේ ගුණවත් කෙනා කෙරෙහි අර සැමියාගේ සිත නිරන්තරයෙන්ම පවතිනවා. ඒ නිසා යත් එක්ක බොහොම කුළුපඟුව කටයුතු කරනවා. ඉතින් මේකට අර මත්තාට බොහොම ඊර්ෂ්‍යයි. ඉතින් ওই විදිහට ඊර්ෂ්‍යා කරමින් ඉඳලා මේ මත්තා කෙටි කලකින්ම මිය පරලෝ ගිහිල්ලා പ്രേතියක් බවට පත් වෙලා പ്രേත ලෝකයේ උත්පත්ති ලැබුවා. ඉතින් දිනක් තිස්සා ගෙදර ඉන්න අවස්ථාවක මේ මත්තාට පෙනී හිටියා. මේ තිස්සාට පෙනී හිටින මේ මියගිය ප්‍රේතිය. ඊට පස්සේ මේ මියගිය ප්‍රේතිය දැකලා මේ තිස්සා ප්‍රශ්න කරනවා මේ තරම් දුකටපත් වෙලා ඉන්න තී කවුද කියලා අහනවා. ඊට පස්සේ කියන මම ඔබත් එක්කම එකට හිටපු මේ මත්තා මම අකුසල කර්මයන් කරලා මේ പ്രേත ලෝකේ ඉපදුනා කියලා අහනවා. විතරම මේ പ്രേත ලෝකේ ඉඳිමින් নিরතුරුවම දුක් පහක් විඳිනවා. ඊට පස්සේ මේ තිස්සා අහනවා ඔබ බොහොම විරූපී වෙලා කිසිම වස්ත්‍රයකුත් නැතුව මේ තරම් දුකටපත් වෙලා ඉපදුනේ කවර හේතුවක් නිසාද කියලා අහනවා. ඊට පස්සේ කියනවා මනුස්ස ලෝකේ ඉන්න කාලේ දිනක් ඔබ සැමියත් එක්ක එකතු වෙලා මේ දුර ගමනක් යන මගුල් ගෙදර කියන්නේ ඇඳුම් පැළඳුම් ලෑස්ති කරගෙන ඉන්න අවස්ථාවකදී මං ඔබේ ඇඳුම් පැළඳුම් ටික පැහැරගත්තා කියලා කියනවා. ඇඳුම් ටික හොරකම් කරගත්තා කියලා කියනවා. අන්නේ කරපු අකුසල කර්මය නිසා දැන් මට වස්ත්‍ර නැතිව ඉපදෙන්න වුණා කියලා කියනවා. ඊට පස්සේ අහනවා එහෙනම් ඔබ ඔබගේ ශරීරයෙන් මේ තරම් දුඟදක් හමන්නේ ඇයි කියලා. බොහොම දුර්ගන්ධයක් මේ ශරීරයෙන් හමනවා. ඊට පස්සේ කියනවා ඔබ දිනක් හොඳට පෑන් පහසු වෙලා මේ සුවඳ ආලේප කරගෙන සැමියත් එක්ක බොහෝ වේලාවක් කතා කර කර ඉන්නවා දැකලා ඒකට මම බොහොම ඊර්ෂ්‍යාවෙන් ඔබගේ සියලුම සුවඳ බඩු ඒ සුවඳ ගල්වන ද්‍රව්‍යයන් අරගෙන ගිහිල්ලා වැසිකිලි වලකට දැම්මා කියලා කියනවා. අන්නේ කරපු අකුසලයෙන් අන්නේ වැසිකිලි වලකින් හමන දුර්ගන්ධය වගේ ගන්ධයක් මගේ ශරීරයෙන් දැන් හමනවා කියලා කියනවා. ඊළඟට මේ പ്രേතයගේ ශරීරයේ නිතරු නිරතුරුවම කුණු දුහවිලි වලින් වැහිලා ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අහන ඔබගේ ශරීරය ඇයි මේ තරම් කුණු දුහවිල්ලෙන් වැහිලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් කියනවා දිනක් ඔබ සැමියාත් එක්ක එලිමහනේ බොහෝ වේලාවක් කතා කර කර ඉන්නකොට මම ඒකට ඊර්ෂ්‍යාවෙන් ගෙදර අතුගාලා එළියට දාමන්න තිබිච්ච කුණු ගොඩක් අරගෙන ඇවිල්ලා ඔබගේ ශරීරයට හැලුවා කියලා කියනවා. අන්න ඒකේ අකුසලයෙන් දැන් මම මේ විදිහේ නිතරම දූවිලි වලින් අපද්‍රව්‍යයන්ගෙන් වැසී ගියපු ශරීරයකින් ඉන්නවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා ඔබගේ ශරීරය දැන් මෙයාගේ ශරීරය නිතරම දැවිලි හට ගන්න බොහොම කැසීමටපත් වෙනවා. ඉතින් කියන ඔබ මේ තරම් දුක් විඳින්නේ ඇයි කියලා අහනවා මේ රෝගයෙන්. මේ වගේ විපාකයකින්. කියනවා දිනක් ඔබ ඉන්න අවස්ථාව අපි දෙදෙනාම වනාන්තරයට ගිහපු වෙලාවක මම අර කසන දෙක හම්බෙලියා අරගෙන ඇවිල්ලා ඔබගේ යහන මත වැතුරුවා කියලා කියනවා. ඊළඟට ඔබේගේ ඇඟටත් දැම්ම කියලා කියනවා. ඊට පස්සේ ඔබගේ මේ ඇඟයට දැම්මට පස්සේ ඒවා දැවිල් ඉවස ගන්න බැරුව ඔබ දුවගෙන ගිහිල්ලා යහනේ වැතුරුණා කියලා කියනවා. ඒතර අර යහනේ තිබිච්ච දේවලුත් ගෑවිලා ඔබ අතිශයින්ම දුකටපත් වුණා කියලා කියනවා. අන්න ඒක මට මතකයි කියලා කියනවා. අන්න එදා ඒ කරපු අකුසලයෙන් දැන් මං මේ වගේ බොහොම දුක් විඳින ස්වභාවයටපත් වෙලා ඉන්නවා කියලා කියනවා. ඉතින් අහනවා එහෙනම් ඔබ මෙච්චර දිලිඳුණේයි කියලා අහනවා. කිසිම ආහාරයක් නැතුව වස්ත්‍රයක් නැතුව මේ තරම් පීඩා විඳින්නේයි කියලා අහනවා. ඊට පස්සේ කියන මං ඉන්න කම්ම ධනක් දුන්නේ නැහැ කියලා කියනවා. වන්දනා කළේ නැහැ කියලා කියනවා. කිසිම පින්කමක් කළේ නැහැ කියලා කියනවා. අන්න කෙලෙ දෙන කෙනාවත් වැලැක්කුවා. වෛර කළා, ද්වේෂ කළා. අන්න ඒකේ විපාකයක් හැටියට තමයි මේ වගේ දුකටපත් උනේ කියලා කියනවා. ඊට පස්සේ අහනවා ඔබ ඔබට මේ දුකෙන් මිදෙන්න මම මොකද්ද කරන්න ඕන කියලා. ඊට පස්සේ කියනවා වික්ෂුන් වහන්සේලා අට නමකට දානයක් දීලා පින් අනුමෝදන් කරන්න කියලා කියනවා. ඉතින් ඒ විදිහට අර කෙනා කළාට පස්සේ අර ප්‍රේතිය සූපත් වුණා කියලා කියනවා. ඉතින් එතකොට බලන්න මේ ඊර්ෂ්‍යා කළාම අන්න දුගතියට ගියාම ලැබෙන විපාක මිත්‍ර ඊර්ෂ්‍යා කිරීම තුල කාටවත් සැපයක් ලැබෙන්නේ නැහැ. දැන් අර උත්තර මාතු ප්‍රේත වස්තුවෙත් ඒකෙන් තියෙන්නේ. දැන් මතක ඇති අර දැන් මේක දැන් මේ වගේම කතාවකුත් වෙන දැන් අර සරියුත් හාමුදුරුවන්ගේ අම්මා කෙනෙක් මීට పూర్ව ආත්ම භව තුනකට ඉහෙත ඉපදිලා අර බොහොම දුක්ඛිත තැනටපත් වෙලා හිටිය ප්‍රේතයෙක් බවටපත් වෙලා. එතනත් ඒ අකුසල කර්මයන් කරලා. ඒ වගේම තවත් ප්‍රේතයක් හිටියා අර දිනක් මේ භික්ෂූන් වහන්සේ නමක් මේ ගංගා තීරයක ඉන්න අවස්ථාවක එතනට පැමිණි ප්‍රේතියක් උන්වහන්සේගෙන් පැන් ඉල්ලනවා. ස්වාමීනි මට පානය කරන්න පැන් ටිකක් ලබලා දෙන්න කියලා. ඊට පස්සේ කියනවා මේ තරම් මේ ජලාශයක් ගලාගෙන යන එකකින් අරගෙන බොන්න නැතුව මොකටද මගෙන් ඉල්ලන්නේ කියලා අහනවා. ඉතින් කියනවා ස්වාමීනි මට මේ පැන් බොන්න බෑ කියලා කියනවා. මේවා ළඟට යනකොට මේ දේවල් ලේ බවටපත් වෙනවා කියලා කියනවා. ඉතින් කියන මේ වගේ අකුසලයක් කරන්න ඔබ මේ මොකද්ද කළේ කියලා මෙච්චර මේ දරුණු විපාකයක් ලැබෙන කරපු අකුසලේ. ඉතින් කියන මගේ පුතා බොහොම දන් දෙන කෙනෙක්. ඉතින් මේ මගේ පුතා භික්ෂූන් වහන්සේලාට අනිත් අයට දන් පින්කම් කරනකොට මම ඊර්ෂ්‍යා කළා කියලා කියනවා. මේ දෙන හැම දෙයක්ම ඔබට පරලොවදී ලේ බවටපත් වේවා කියලා ඊර්ෂ්‍යා කළා කියලා කියනවා. අන්න ඒ කරපු අකුසල කර්මයේ විපාකයේ හේතු කරගෙන මමත් මේ දුකටපත් වෙලා ඉන්නවා. මටත් මේ ජීවිතයේදී ඉදා කරපුවේ ඊර්ෂ්‍යා සහගතව කරපේ ප්‍රාර්ථනාව දැන් මට ඒ විදිහටම පැමිණිලා විපාක දෙනවා කියලා කියනවා. ඉතින් ඊට පස්සේ ස්වාමීන් වහන්සේ විසින් අර පෑන් වෙන භික්ෂුන් වහන්සේලාට පෑන් පූජා කරවලා දන් දීලා ඉවරලා පින් අනුමෝදන් කරාට පස්සේ සුවපත් වුණා කියලා කියනවා. එතකොට අපේ ඊර්ෂ්‍යා සහගතව යමක් ප්‍රාර්ථනා කරනවා නම් ඒකෙන් හානිය වෙන්නේ අනිත් කෙනාට නෙවෙයි අපිටමයි හානි වෙන්නේ. දැන් සමහර විට රූපේ නිසා අපි අනිත් අයට ඊර්ෂ්‍යා කරනවා නේ. අනිත් කෙනා රූපයෙන් අපිට වඩා ඉහළයි නම් අපි සමහරට ඊර්ෂ්‍යා කරනවා. දැන් මේවා සාමාන්‍ය ලෝකේ තියෙන දේවල් නේ. ඒ කියන්නේ ඒක සාමාන්‍ය ලෝකේ තියෙන එකක් ඒක. ඊළඟට අනිත් කෙනාට වඩා ධනයක් Tamanට වඩා තියෙනවා නම් අනිත් කෙනාට ඒකට ඊර්ෂ්‍යා කරනවා. ඊළඟට අනිත් අයගේ දැන් කොටේම උගත්කමට පවා ඊර්ෂ්‍යා කරනවා නේ. දැන් සමහරලාවට සමහර ඇත්තෝ ඉන්නවා මේ දැන් අනිත් කෙනා බොහොම දක්ෂ කෙනෙක් ඉගෙන ගන්න. තමන් දක්ෂ නැහැ. තමන්ට හැකියාවක් මේ තියෙන ඒවට වේද පැහැදම් කරන්න. නමුත් අනිත් කෙනා ඉගෙන ගත්තොත් තමන්ට වඩා ඉහළට යයි කියලා අරයට ඉගෙන ගන්න උදව් කරන්න නැති පිරිස ඕන තරම් ඉන්නවානේ. ඒතර සමහර ගුරුවරු පවා ඉන්නවා මේ අපි මේ කෙලෙස් ගැන කතා කරන්නේ. ඒතර සමහර ගුරුවරු පවා ඉන්නවා දක්ෂ ශිෂ්‍යයෝ ඉන්නවා නම් මේ ශිෂ්‍යයා මේ විදිහට ගියොත් තමන් පසුබා යාවි කියලා හැඟීමෙන් පසු කරගෙන යාවි කියන හැඟීමෙන් සමහර වෙලාවට එයාට ඉදිරියට යන්න දෙන්නේ නැතුව පහත් කොට කතා කරන ආකාරයක් හරි එක්කෝ යාවේ ඉගෙන ගන්න එපාවන ආකාරයෙන් හරි එක්කෝ තමන් ගුරුවරයෙක් හිටියට යාගේ ප්‍රතිඵල ලේඛන බලනවා නම් විභාග පරීක්ෂා ඒවට ලකුණු අඩු කරන එක හරි මේවා අපි සමහරට මේ ලෝකයේ තුල ක්‍රියාත්මක වන ඊර්ෂ්‍යාව නිසා ක්‍රියාත්මක වන දේවල්. ඒතර ඒ වගේ දෙයක් කළොත් මොකද වෙන්නේ? නිතරම උගත්කමට අපි ඊර්ෂ්‍යා කරනවා. ඊළඟට සමහර වෙලාවට තමන්ගේ දරුවන්ට වඩා අනිත් දරුවෝ ඉගෙන ගන්නවා නම් වෙනත් කෙනෙක්ගේ ඒකට ඊර්ෂ්‍යා කරනවා. සාඳින්න පළින්දින්න එකට හරි කතා බස් කරනකට හරි අන්න ওই විදිහට බොහෝ ඊර්ෂ්‍යාව කියන එක සමාජය තුළ හැම තැනම ක්‍රියාත්මක වෙන එකක්. ඒතර මේක ක්‍රියාත්මක වෙන්නේ අර සත්වයා තුළ තියෙන අර පරසම්පත්තීන් ඉවසන්න බැරි ස්වභාවය නිසා, අර මුදිතාව නැති නිසා. ඒතර අපි හැම වෙලාවකම අපිට වඩා ඉහළට යන කෙනෙක් දැක්කහම හිතන්නට ඕන කොහොමද? ඒ ඇත්තෝ ඒ ඉහළට යන්නේ పూర్වයේ කරපු කුසල් නිසා. ඒතර අපි අද මේ තත්වයෙන් ඉන්නේ අපිට අපි ඒ ඇත්තෝ තරම් සසරේදී ගුණධර්ම දිනු කරලා නැහැ. දැන් අර චුල්ලපන්තක හාමුදුරුවන්ට මාස 4ක් යනකම් අර පදුමන් යතා කෝකනදන් සුගන්ධන් කියන ගාතාව කටපාඩම් කරන්න බැරි වුණානේ. ඒතර එක ගාත එක පාඩයක් පාඩම් කරලා ඊළඟ පාඩේ පාඩම් කරනකොට පළවෙනි පාඩේ අමතක වෙලා මාස 4ක් උත්සාහ ගත්තා බැරි වුණා. ඊට පස්සේ මහා පන්තක හාමුදුරුවෝ යාව අයින් කරලා දැම්මා. ඔබට මේකේ ශාසනය තුලින් නම් ඵලයක් ලබන්න පුළුවන්කමක් නැහැ කියලා. නමුත් තථාගතයන් වහන්සේ ඒක දැකලා ඉවරලා එයාව නැවත ධර්මය අවබෝධ කළ හැකි තත්ත්වයටපත් කළා. එයාගේ පූර්ව ආකෘත කුසල බලය දැකලා. ඒතර එයාට ඒ වගේ අකුසලයක් උනේ ඒ කියන්නේ පූර්ව භවයක අර බොහොම මෙයා දක්ෂ කෙනෙක්, උගත් කෙනෙක්, ඒ වගේම අර ඉගෙන ගන්න බැරි කෙනෙක්ට මේ දුෂ්කර කෙනෙක්ට, ඒ කියන්නේ මේ ඒ තරම් උනන්දුවක් නැති කෙනෙක්ට, දුබල කෙනෙක්ට තමන්ගේ උගත්කමේ තියෙන සලකාගෙන ඒ උගත්කමේ තියෙන වටිනකම ඒකෙන් මාන්නයටපත් වෙලා ඊර්ෂ්‍යාවෙන් යුක්තව අනිත් කෙනාට විහිළු කරා කියලා කියනවා. අන්න ඒ එදා ඒ අනිත් කෙනාට කරපු ඒ අකුසලය නිසා ඒ කෙනා ඒ ඉගෙන ගන්න එතනින්ම අතහැරලා දැම්මා කියලා කියනවා. අන්න ඒකේ විපාකයක් හැටියට සසරේ උපදිනකොට අන්න ඒ වගේ මේ බුද්ධියෙන් කියන්නේ මෙතන බුද්ධිය ගැන ප්‍රශ්නයක් නෙවෙයි අර උගත්කම් අතරින් අනිත් අයට වඩා ඉහළට යන්න බැරි ස්වභාවයටපත් වුණා කියලා කියනවා. එතකොට දැන් අද දැකලා ඇති ගොඩක් ධනයෙන් බලයෙන් ඉහළට යන පවුල් තුල සමහර දරුවෝ ඉන්නවා ඉගෙන ගන්න බෑනේ. කොච්චර සැප සම්පත් තිබුණොත් ඉගෙන ගන්න බෑ. ඇයි මේ? අන්න සමහර විට අපි සසරේ කරපු අකුසල්. කියන්නේ අපි දැන් අපිට තේරෙන්නේ නැහැ. අපි සමහර අපි උගත්කමෙන් ඉහළට ගියාම අපි අනිත් අයට ඒ උගත්කම සලකාගෙන හිංසා කරන අවස්ථා තියෙන්න පුළුවන්. පීඩා කරන අවස්ථාව වෙන්න පුළුවන්. ඒතර ඒ කෙනාට ඒ තුලින් විශාල චිත්ත පීඩාවක් ඇති වෙනවා. ඒතර ඒ විතරක් නෙවෙයි සමහරට එයා ඉගෙන ගන්න අදහස එතනින්ම අත්හරින්නත් පුළුවන්. ඒතර ඒ තුල ලොකු හානියක් එයාගේ ජීවිතයට වෙනවා. ඉතින් ඒ නිසා මේ කියන අර ඒ වගේ මේ උගත්කම නිසාත් ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන්. ධානය නිසා, බලය නිසා ඊළඟට මේ තමන් ඉතින් රූපේ නිසා මේ විදිහ නොඑක ආකාරයෙන් ඊර්ෂ්‍යාසෙත් පහළ වෙන්න පුළුවන් කියලා කියනවා. එතකොට අන්න යම් වෙලාවක ඒ ඊර්ෂ්‍යා සහගත සිතක් පහළ වුණා නම් අන්න එතන Tamanට ඒ තුල ලොකු හානියක් වෙනවා. දැන් අපි හැම වෙලාවකම හිතන්න ඕන මේ කියන දේවල් අපේ ජීවිත තුල පසුපසින් එනව හැම වෙලාවකම. හැම වෙලාවකම සිද්ධ වෙනවා. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කම්මස්සකතා මානව සත්තා කම්ම දායාදා. මේ සත්වයෝ කර්මයේ දායාද කරගෙන ඉන්නේ. කම්ම යෝනි කර්මයෙන්මයි උපදින්නේ. කම්ම බන්දු තමන්ගේ සහෝදරයා ඥාතිවරයා බවට පත් කරගෙන ඉන්නේ කර්මයමයි. කම්ම පටිසරණ. අන්න තමන්ගේ පිළිසරණ බවට පත් කරගෙන තියෙන්නේ කර්මයමයි. අන්න එතකොට බලන්න මේ කර්මයට කොච්චර තැනක් තියෙනවද ජීවිතය තුළ. ඉතින් අන්න ওই විදිහේ අපි මේ කරන කර්මය අප පසුපස්සේ අවස්ථාව ලැබුණු විගස පැමිණිලා විපාක දෙනවාම. ඉතින් ඒ නිසා මේ ඊර්ෂ්‍යාව කියන එක හොඳ දෙයක් නෙවෙයි. මේ ජීවිතයේදී Tamanට බොහෝ අහිත පිණිස දුක් පිණිස පවතින එකක්. ඊළඟට මෙතනින් මතු භවයන් තුල තමන් අනිත් අයට වඩා බොහොම දුක්ඛිත ස්ථානවල උපදින්න ඒ වගේ කිසිම බැබලීමක් නැති බවට පත් වෙලා අනිත් අයගේ ගෞරවයට සැලකිල්ලට පත් නොමන අය බවට පත් වෙලා බොහොම දුක්ඛිත ආකාරයේ ජීවිත ලබන්නට මේ ඊර්ෂ්‍යාව කියන එක උපනිස්සරේ වෙනවා. ඒ වගේම තිරිසන් പ്രേත ආදී ලෝකවල ගිහිල්ලා කල්ප ගණන් අප්‍රමාණූ දුක් විඳින්න මේ ඊර්ෂ්‍යාව කියන එක උපනිශ්‍රේ වෙනවා. ඉතින් ඒ නිසා මේ ඊර්ෂ්‍යාව කියන එක సంతානය තුල ඇතිවෙන්නට නොදී අනිත් අයගේ සැපය දකිනකොට අනිත් අයගේ ඒ දියුණුව දකිනකොට අපි මුදිතාව ඇති කරගෙන ඒ අයට ආශිර්වාද කරන්න ඕනේ මේ ඇත්තෝ පූර්ව භවයේ කුසල් කරපු නිසා අද උගත්කමින් ධනයෙන් බලයෙන් රූපයෙන් හැම අතින්ම දියුණුවටපත් වෙනවා. ඒ නිසානේ මේ සත්වයෝ තව තවත් දියුණුවටපත් වේවා කියලා අපි ඒ ඇත්තන්ට ආශිර්වාද කරන්නට ඕනේ. ඒතර තමන්ට ඒක කුසලයක් බවටපත් වෙනවා. යන්න බලන්න. ඒතර අනිත් අයගේ සැපේ දැකලා සතුට වෙනකොට ඒක අර බ්‍රහ්ම විහාරයක් නේ ඒක. සාමාන්‍ය එකක් නෙවෙයි බ්‍රහ්ම විහාරයක් කියලා කියනවා. එතන බ්‍රහ්ම විහරණය කියලා කියන උතුම් ශ්‍රේෂ්ඨ විහරණයක් ඒක. අනේ ඒ නිසා මේ මුදිතාව කියන එක දියුණුවටපත් කරගත යුතු වෙනවා. ඉතින් ඒ නිසා අපි මුදිතාව කියන එක ඇති කරගන්න හැම වෙලාවකම උත්සාහයක් දරන්නට ඕන. ඉතින් අර ඊර්ෂ්‍යාව ගැන ඒකත් බොහොම දුරෝබෝධ චෛසික ධර්මයක් නෙවෙයි. පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. චෛතසික ධර්මයක්. හැබැයි ඒක වංචනික ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් ඊර්ෂ්‍යාව කියන එක දැන් වංචනික ධර්ම ගැන කියලා දෙන්න ගියොත් චෛතසික ධර්ම තුල තියෙන අනේක අප්‍රමාණව තියෙනවා. ඉතින් ඒ නිසා මම වංචනික ධර්ම ගැන කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අර වංචනික ධර්ම ගැන ඉගෙන ගන්න දැන් මම හැමදාම කියන එකක් තමයි අපි මේ කියලා දෙන්නේ බොහොම චූටි දෙයක් පමණයි. මේ ගැන දත යුතු දේවල් තව අනන්ත අප්‍රමාණව තියෙනවා අභිධර්මයේ ඉගෙන ගන්නකොට. අපි අර මේ පාඩමක් කරන නිසා අර දත යුතු කරුණු බොහොම සංක්ෂේපයෙන් මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ නිසා අපේ අතින් ගොඩක් ඒවා මගහැරෙනවා. සමහර අපිට අමතක වෙන්න පුළුවන්. මොකද අපි මෝහයෙන් මුලාවටපත් වෙච්ච අයනේ. ඒ කියන්නේ අපි මේ රහත් වෙච්ච අය මාර්ගඵල ලැබුවා වෙනවා. අපිත් මේ අවිද්‍යාවෙන් ඉන්න අය නිසා මේ මෝහයෙන් ඇති කරන බලපෑම ඕන වෙලාවක මතුවෙන්න පුළුවන්. ඒ නිසා අපේ අතිනුත් සමහරට නොඑක් දේවල් මගේ හැරෙන්න පුළුවන්. විපරීත අදහස් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒක පරමාර්ථ ධර්මවේදීන් ඒ ගැන අවධානය යොමු කරන්නට ඕන. ඔය ඇත්තොත් ඒ ගැන නැවත නැවත හිත හිතා පොත්පත් වලින් බලලා කල්පනා කරන්නට ඕන. දැන් මේ වංචක ධර්ම ගැන බොහොම ලස්සන ලොකු විස්තරයක් ඉදිරිපත් කරපු ග්‍රන්ථයක් තියෙනවා. අර රපවත් යොදලා අපේ රේරුකාණේ චන්දුවිමුලාහිම් පානන් වහන්සේ විසින් පොතක් ලියලා තිනවා. අර වංචක ධර්ම හා චිත්තෝපලක්ලේශ ධර්ම කියලා. ඒකේ වංචක ධර්ම බොහෝ සංඛ්‍යාවක් කියලා තිනවා මේ සූක්ෂම ආකාරයෙන් ඇතිවන. ඊළඟ චිත්තෝපක්ලේශ හැටියට සිත කිලිටි කරන දේශනා එතන 16ක් කියලා දීලා තිනවා. අ비ජ්ජා, ව්‍යාපාද, කෝධ, උපනාහ, මක්ක, පලාස, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච, තීන මිද්ද, විචිකිච්ඡා ආදී වශයෙන් කියන එතන 16ක් කියලා දීලා තිනවා. කියන්නේ අ비ජ්ජා, ව්‍යාපාද, කෝධ, උපනාහ, මක්ක, පලාස, ඉස්සා, මච්චරිය මායා, සාටෙය්‍ය, තම්බ, සාරම්භ, මාන, අතිමාන, මද, පමාද කියලා චිත්තෝපක්ලේශ ධර්ම 16ක් ගැන බොහෝම ගැඹුරින් විස්තරාත්මකව ඉදිරිපත් කරලා තියෙන එක එකපාරක් කියවට සමහරට තේරෙන්නේ නැති වේවි. එක පොත 20 පාරක් කියවන්න ඕන. ඒතර තමයි ගැන හොඳ අවබෝධයක් ලැබෙන. ඉතින් අපි ආරාධනා කරන ඒවත් කියවලා මේ චෛසික ධර්මයන්ගේ තියෙන වංචනික ස්වභාවයන් ගැන තේරුම් අරගන්න උත්සාහයක් දරන ගමන් තමන් තුළ මේ චෛසික ධර්මයන්ගේ ස්වභාවයන් ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්නට උත්සාහයක් දරන්න කියලා. ඉතින් ඊර්ෂ්‍යාව ගැන අපි සාකච්ඡා කරපු එක ප්‍රමාණවත්. ඊළඟට තියෙනවා දැන් දෝෂ ඉස්සා ඊළඟට තියෙන්නේ මච්චරිය. ඒතර මච්චරිය කියන එක විස්තර කරලා තියෙන්නේ අර අත්තනෝ සම්පත්තෙන් නිගූහන ලක්කණං මච්චරියං කියලා තමයි දේශනා කරන්නේ. එතන මාත් සරිය මසුරු බව කියලා කියන අත්තනෝ සම්පත්තෙන් නිගූහන ලක්ෂණම්. කියන්නේ Tamanගේ සම්පත් සංගවන ස්වභාවය තමයි මසුරු බව කියලා කියන්නේ. මසුරාගේ ස්වභාවය තමයි දැන් ලෝභයාගේ ස්වභාවය තමයි අනිත් අයට කිසි දෙයක් දෙන්නේ නැහැ. ලෝභයාට වඩා ඉදිරියට ගියප එකක් තමයි මසුරු බව කියලා කියන්නේ. තමන්ගේ දේවල් හංගනවා. කියන්නේ අනිත් අය දැක්කොත් ඉල්ලයි කියලා දැන් සමහරට හංගනවනේ ගොඩක් වෙලාවට. කියන්නේ අනිත් කෙනා ඒක දැක්කොත් ඉල්ලාවි කියලා හංගනවා. හැම එකේ නොයෙක් ප්‍රභේද තියෙන අපි ඒවත් කියලා දෙන්නම්. දැන් ඒ මසුරු භවයේ ස්වභාවය තමයි තමන්ගේ සම්පත් සංගවන ස්වභාවය. ඒතර ඒක ආකාර පහකින් විස්තර කරලා තින අර තින ලාභ මච්චරිය ඊළඟට ආවාස මච්චරිය, ලාභ මච්චරිය, කුල මච්චරිය, ධම්ම මච්චරිය, වන්න මච්චරිය කියලා මච්චරි ආකාර පහකින් දේශනා කරලා තියෙනවා. එතන දැන් භික්ෂුන් වහන්සේලා ආශ්‍රය කරගෙන තමයි විග්‍රහ කරලා තියෙන්නේ. දැන් එතන ආවාස මච්චරිය කියලා කියන්නේ දැන් යම්කිසි භික්ෂුවක් යම්කිසි ආරාමයක වැඩ ඉන්නවා නම් දැන් වෙනත් භික්ෂුවකට කියන වෙනත් භික්ෂූන් වහන්සේලා තමන් ඉන්න ආරාමයට පැමිණෙනවට යම්කිසි කෙනෙක් කැමති නැත්තම් අකමැති නම් අන්න එතන තියෙනවා ආවාස මච්චරිය කියන එක. හැබැයි ඒ ආවාස මච්චරිය කියන එක එතන අර අපි හිතමු අපි දන්නවනම් මේ භික්ෂුව පාපී භික්ෂුවක් දුස්සීල භික්ෂුවක්. ඒ වගේ මේ කෙනා පැමිණියාම මේ ඉන්න දායකයන්ගේ සිත් දූෂ්‍ය කරනවා. ඒ ඇත්ත නොමගට යවනවා කියලා දන්න පවකාර භික්ෂූන්ගේ පැමිණීම ඒ අකමැතිකම එතන තියෙන ආවාස මච්චරිය නෙවෙයි. ආවාස මච්චරිය කියලා කියන්නේ බොහොම සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා තමන්ගේ ආරාමයට පැමිණෙන එක ඉවසන්නේ නැත්නම් ඒකට කැමති නැත්නම් එතන තියෙන්නේ ආවාස මච්චරිය. ඊළඟට කුල මච්චරිය කියලා කියන්නේ දැන් එතන කුල මච්චරිය කියන එක දේශනා කරලා තියෙන්නේ භික්ෂූන් වහන්සේලා ආශ්‍රය කරගෙන දැන් කුල මච්චරිය කියලා කියන්නේ මෙතන තමන්ගේ දායකයන්ගෙන ඇතිවෙන මසුරුකම. කියන්නේ අපි හිතමු දැන් යම්කිසි භික්ෂුවක් බොහොම සිල්වත් භික්ෂුවක් ගුණකාරක භික්ෂුවක් තමන්ගේ දායකයන් ඇසුරු කරනවට යම් භික්ෂුවක් කැමති නැත්නම් ඒ කෙනා පහදවාගෙන ඒ පැත්තට නමාගනේ කියලා අදහසින් යුක්ත එතන තියෙන කුලමච්චරිය. හැබැයි එතන කුලමච්චරිය කියලා කියන්නේ යම්කිසි භික්ෂුවක් සදහැවත් දායකයන්ගේ සිද්දූෂ කරනවා නම් ශ්‍රද්ධාව නැති කරවනවා නම් අන්න ඒ වගේ භික්ෂූන් ඒ කුලයන් ඇසුරු කිරීමේ නුරුස්නා ගතිය කුලමච්චරිය නෙවෙයි. කුලමච්චරිය කියලා කියන්නේ සෙල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා විසින් තමන්ගේ දායකයන් නැත්නම් තමන් අනිත් අයගේ කුලයන් ආශ්‍රය කරනවාට ඇති අකමැත්ත තමයි එතන කුල මච්චරිය කියලා කියන්නේ. ඊළඟට ලාභ මච්චරිය කියලා කියන්නේ අර තමන්ට ලැබෙන්න තියෙන දෙයක් වෙන කෙනෙක්ට ලැබෙන්න යනවා නම් අන්න ඒකට තියෙන ආසාවෙන් ඒක වළක්වන ස්වභාවය තමයි ලාභ මච්චරිය කියලා කියන්නේ. දැන් මේ තුනටම අදාළ වෙන එක කතාවක් මම පැහැදිලි කරන්නම්. දැන් අර දිනක් මේක කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ වෙච්ච දෙයක්. එක ආවාසයක වැඩ සිටියා භික්ෂුන් වහන්සේ නමක්. මේ භික්ෂුන් වහන්සේ දායකයන් එක්ක මේ බොහොම ලස්සන ආරාමයක් හදාගෙන බොහොම හොඳින් තමන්ගේ කටයුතු කරගෙන හිටියා. ඊට දිනක් මේ ආරාමයට වැඩම කළා රහතන් වහන්සේ නමක්. එතකොට ඒ රහතන් වහන්සේ සන්ධ්‍යා කාලයේ මේ ආරාමයට වැඩම කරවනකොට මේ ආරාමයට පැමිණලා හිටියා ඒ ගමේ හිටපු එක දායක මහත්මියෙක්. ඒක පින්නතෙක් පැමිණලා හිටියා. ඒතර මේ උපාසක තුමා පැමිණලා ඉන්නකොට අර තෙරුන් වහන්සේ පැමිණියාට පස්සේ අර දායකයතුමා ඇවිල්ලා හිටියේ මේ භික්ෂූන් වහන්සේට හෙට දිනේ නිවසේ දාණයට ආරාධනා කරන්න. ඉතින් අර භික්ෂූන් වහන්සේ මේ රහතන් වහන්සේ නමක් නේ වැඩලා ඉන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේගේ ඉරියව් ගැන දැකලා මෙයාට බොහොම ප්‍රසන්න භාවයක් ඇති කරගෙන කියා හිටියා. එහෙනම් ඔබ වහන්සේලා දෙනමම හෙට අපේ නිවසේ දාණයට වඩින්න කියලා ආරාධනා කරලා ගියා. ඉතින් දැන් මේ කාර්ය භික්ෂුවට එච්චර මේ හිත සතුටු වෙන කාරණාවක් නෙවෙයි මේ ආදමයි ආවේ. මේ ආපු කෙනාට මෙච්චර ප්‍රියමනාභාවක් ඇති කරගත්තා නම් ඉදිරියට මොකක් නොකරාවිද කියන ඊර්ෂ්‍යා සහගත සිතක් පහළ වුණා. එනිසා පහවදා උදේ එළි වෙනකොට දැන් අර රහතන් වහන්සේ වෙන කුටියක ඉන්නේ මේ ස්වාමීන් වහන්සේ අවදි වෙලා අරසවනස් එළියට මේ එන්නේ දැන් එළියට ආවෙත් නෑ. ඉතින් මෙයා දැන් කතා කරන්නෙත් නෑ. දැන් gediye ගහනවනේ යන්න ඉස්සෙල්ලා. අර කියන නිය පිටින් ඒකට තට්ටු කරලා ආවා. දැන් සද්දේ කියලා නිය පිටින්. ඒකට තට්ටු කරලා දායක මහත්තයාගේ නිවසට ගියා දානය සඳහා. ඉතින් අර මේ බොහොම ශ්‍රද්ධාවන්ත උපාසකතුමා අහනවා අර ස්වාමින් වහන්සේ වැඩියේ නැද්ද කියලා. ඊට පස්සේ ඒ ස්වාමින් වහන්සේ ඊයේ ඔබතුමා දුන්න ගිලම්පස එකත් වළඳලා එළි වෙනකන් නිදි මං මේ gediyaත් ගහලා ආවේ තාම නැගිටින්නේ නැහැ කියලා කියනවා. ඉතින් අනේ එහෙනම් ගමන් මහන්සියට අර ශ්‍රද්ධාවන් දායකයා මේ ගමන් මහන්සියට නිින්දයක් නැති කියලා මේ ස්වාමීන් වහන්සේට හොඳට දානේ දීලා දානේ වළඳවලා පාත්‍රය අරගෙන පාත්‍රය හොඳට සෝදවලා සුවඳ පැන් ගල්වලා බොහොම ප්‍රියමනාප ආහාරයක් පාත්‍රය පුරා පුරවලා දුන්නා මේක එහෙනම් අර වැඩ ඉන්න ස්වාමීන් වහන්සේට ගිහිල්ලා පිළිගන්වන්න කියලා ගෙහින් දුන්නා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේකත් අරන් එන ගමන් කල්පනා කර කරනවා. දැන් ආරාමයක් හොඳයි. දැන් මේක ගිහිල්ලා දුන්නට පස්සේ සමහරට යන්නේම නැති වෙයි. ඉතින් අර දැන් මෙතන මොකද්ද දැන් ඔක්කොම ඇති වුණා. දැන් ආවාස මච්චරය ඇති වුණා. කුල මච්චරය ඇති වුණා. ලාභ මච්චරය ඇති වුණා. ඒතර මේ ස්වාමීන් වහන්සේ මේ දාණය අරගෙන එන ගමන් මේක මෙයාට දෙනවට දුන්නොත් හොඳ නැහැ කියලා අසල තිබුණා ගිනි ගන්න ගිනි අඟුරු ගොඩක්. ඕකට හැලුවා. බරපතල අකුසලයක්. රහතන් වහන්සේ නමකගේ දානීය වැලක්වීම. ඉතින් අන්න ඒක ගිනිගොඩට හලලා දැන් ආව විහාරයට. විහාරයට වෙල්ල බැලුවා නෑ. ඉතින් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මේ හිටපු භික්ෂුවගේ සිත දැනගත් රහතන් වහන්සේ එදා 이르දියම වැඩම කරලා වෙනත් තැනකට. ඉතින් අරගෙන නමුත් රහතන් වහන්සේ නමක් විශේෂ ඇති කරගත්තේ අකුසල කර්මය කෙතරම් බරපතලද කියන මෙයාට තේරුණා මේ වැඩලා හිටියේ බොහොම ගුණ සම්පන්න රහතන් වහන්සේ නමක් කියලා. ඉතින් එදා මෙයාට ලොකු පශ්චාත්තාවපයක් ඇති වුණා. මං මේ රහතන් වහන්සේ කෙරෙහි සිත් දූෂ්‍ය කරගෙන ලොකු අකුසලයක් රැස් කරගත්තා නේ කියලා. ඉතින් එදා ඉඳලා මෙයාගේ හිත හදාගන්න බැරි වුණා. එන්න එන්න දැන් ඒ වගේ පශ්චාත්තාවපයක් ඇති වුණාම ශරීරය ලෙඩ වෙනවා. ආහාර දිරවන්න නැතුව යනවා. ඊළඟට එන්න එන්න ශරීරය දිරාපත් වෙලා රෝගීන් බවට පත් වෙලා ඉක්මනින්ම මෙය පරලොව ගිහිල්ලා අවේචී ඉපදුනා කියලා කියනවා. එහේ මේ රහතන් වහන්සේගේ නාමකයේ දානයක් මේ ගිනිගොඩට දැම්මේ. අර කිතවාස රජුරුවන්ගේ පුතත් මතකනේ පසේ බුදුහාඳුරුවන්ගේ දාණය විසික් කරලා වෙච්ච වැඩේ. එතකොට දැන් මේ කෙනා මේ අපාය දුක් විඳලා සුගතියට ඇවිල්ලා බුද්ධෝත්පාද කාලයක් තුල ඉපදුනා ඒ ප්‍රදේශය තුල. ඉතින් මෙයා ඉපදුනේ අර බොහොම සිඟා කමෙන් ජීවත් වන පවුලක ඉපදුනේ. ඉතින් මේ දරුවා මව කුසේ පිළිසඳ ගත්ත ගමන්ම අර පවුල් දහසකට මේ මේ අලුන්ගේ බැල වෙහෙන මෙහෙවලකම් කරලා ජීවත් වෙනවා. ඒගොල්ලන්ට ඒකත් නැති වුණා කියලා කියනවා. ජීවත් වෙන්න පව අපහසු වුණා. ඉතින් මේගොල්ලෝ කල්පනා කර අපගේ පිරිස අතරේ කවුරු හරි කාලකන්ණියෙක් ඉපදිලා තියෙනවා. ඒ නිසා මේගොල්ලෝ වෙන් වුණා 500 ඉස්සරම් 500 500 බෙදුණා. ඊට සරපි අරයා ඉන්න ප්‍රදේශයට සරු බව නැති වුණා. වෙන් වෙච්ච පිරිසට ආයෙත් සුපුරුදු පරිදි ජීවිකාව කරගෙන යන්න අවස්ථාවක් සැලසෙන. ඉතින් ওই විදිහට වෙන් වෙන් ගිහිල්ලා අන්තිමේදී අර අම්මයි අම්මා විතරක් කණි වුණා. ඉතින් බොහොම අමාරුවෙන් මේ අම්මා දරුවා බිහි කළා. හරියට බොහොම විරූපීව දරුවෙක් තමයි බිහි කළේ. ඉතින් එතකොට දැන් අම්මා බොහොම කියනවා මං ඔබ නිසා බොහොම දුක් විඳ ඔබ ඉපදෙන්නත් ඉස්සෙල්ලා. ඒ නිසා මෙයාට ජීවත් වෙන්න පුළුවන් අවස්ථාව වෙනකොට මෙයා වතහැරලා අම්මත් වෙන් වෙලා ගියා. ඇයි මෙයාත් එක්ක හිටියොත් අම්මටත් ලැබෙන්නේ නැහැ කිසි දෙයක්. ඉතින් මේ කෙනා මේ හිඟා කකා යනවා. සමහරවිට කවදාකවත් ජීවිතේ කුස පිරෙන ආහාරයක් ලැබෙන්නේ නැහැ. බත් හුලක් අන් කාලා ඉතුරු කරලා විසික් කරපු බත් හුලක් දෙකක් තමයි ලැබෙන්නේ. ඉතින් ওই විදිහට යනකොට දෙනක් සැරියුත් මහරහතන් වහන්සේට හම්බෙලා මෙයාව මහාන කරගත්තා. ඉතින් මහාන වෙලා බොහොම දුක් වින්දා. නමුත් අර එදා අර සමාජයේ අර ශාසනය තුළ හොඳට මේ රහතන් වහන්සේ මුණ ගැහෙන්න එනකම් හොඳට හිටියන්නේ ගුණවත් භවෙන් යුක්තව සීලාදී ගුණ පූර්ණේ කරගෙන. ඉතින් ඒ කරපු කුසල බලය නිසාම රහත් ඵලයටපත් වුණා. නමුත් දානයක් නම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා කියන කොච්චර පින්ඩපාත ගියත් ලැබෙන්නේ නැහැ කියලා කියනවා. අනිත් අයට පේන්නේ දානේ පිරිල වගේ. ඉතින් ඒ නිසා බෙදන්නේ නැහැ. ඉතින් ඒ නිසා බොහොම චූටි දෙයකින් යැපෙනවා. ඒ නිසා දිනක් සරියුත් තෙරුන් වහන්සේ දැනගත මෙයාද පිරිනිවන් පානවා කියලා. ඉතින් අදවත් මෙයාට රසවත් ආහාරයක් දෙන්න ඕන කියලා උන්වහන්සේ හොඳට දානයක් මේ පින්ඩපාත ගිහිල්ලා හම් වුණාට පස්සේ ඒක වෙනත් කෙනෙක් අතේ එවනවා මේ භික්ෂුවට ලබලා දෙන්න කියලා. නමුත් අර දානය දැන් අපි භික්ෂුව ඒක වළඳලා වෙන දිශාවකින් ගියා. අරයට ලැබුණේ නැහැ ඒක. බාහන අකුසලයේ විපාක දෙනකොට. එතකොට අර සරියොත් තෙරුන් වහන්සේ ඇවිල්ලා බැලුවා. අනේ ලැබිලා නැහැ. ඊට රජමාලිගාවට වෙලා චතුමඳුරු පාත්‍රයක් අරගෙන ඇවිල්ලා පාත්‍රය අතේ තියාගෙන ඉඳිදි වළඳන්න කියලා කිව්වා. මොකද පාත්‍රේ සරියොත්තරුන් වහන්සේ අතෑරියොත් එහෙම ඒව ඔක්කොම අතුරු දහන් වෙනවා. ඊය කරපු අකුසල බලයට රහතන් වහන්සේ අතේ තියන් ඉඳිද්දි වැළඳුවා. අන්න එදා තමයි පිරිනිවන් පාන දවසේ තමයි කියනවා කුස පිරෙන ආහාරයක් වැළඳුවේ. ඒ තෙරුන් වහන්සේ තමයි ඔය ලෝසක මහරහතන් වහන්සේ කියලා අපි මේ කතා කරන්නේ. ඒතොත් දැන් පැහැදිලි වෙනවා. ඇති මේ මච්චරිය නිසා ආපු දුරක් නේ. කොච්චරනම් විපාක වෙන්නේ. කියන මේ එදායේ අකුසල කර්මයේ යම් භවයක කළා නම් රහත්වන භවයේ දක්වාම කොච්චර භවයන් තුල ඉපදෙන්නේ නැද්ද කියනවා ඒ අවස්ථාවන් තුනකදී විතරයි කියලා කියනවා කුසපිරෙන් ආහාර ලැබලා තියෙන්නේ. ඒකට බලන්න. ඒ මෙච්චර දීර්ඝ සංසාරය තුලදී අවස්ථා තුනකදී විතරයි කියලා කියනවා මේ කුසපිරෙන් ආහාරයක් ලබාගත. ඒ කියන්නේ එක භවයක ප්‍රේතියක් ප්‍රේතයෙක් වෙලා ඉඳලා අර ගැබ් මල පිසලා ඉවත් කරපු ගැබ්මල අනුභව කරලා කුසපුරව ගත්තා කියන ඒ ප්‍රේතාත්ම භාවයේත් එකම දවසක්. ඊළඟට සුනකාත්ම භාවයක ඉපදලා ඉඳලා අර වෙනත් සත්වයක් විසින් වමනය කරපු ආහාරයක් කුසපිරෙන් ආහාර ගත්ත එදා තමයි සුනකාත්ම භාවයේ බඩ පිරෙන්නම ආහාර ගත්තේ. ඊළඟට කියන මේ ආත්ම භාවයේ මේ පිරිනිවන් පාන මොහොතේ ගත ආහාරය. එතකොට මේ අවස්ථා තුන විතරයි කියනවා මේ සාදීර්ඝ භවයේ තුල කුස පෙරෙන ආහාරයක් ගත්තේ. ඒතර දැන් බලන්න මේ මච්චරිය නිසා මේක ඒ හැම තැනකදීම අපි කල්පනා කරන්න ඕන අකුසලයේ කරන්නේ එක මොහොතක විතරයි. අන්න එතරම් වැදගත්කම තියෙන. එක චිත්තක්ෂණය බොහොම චූටි වෙලාවයි. නමුත් බලන්න විපාකය ඒ හැම තැනකදීම ඒකයි පෙන්වලා දෙන්නේ. ඉතින් අපිට අර මේවා මේක ප්‍රඥාවක් නැති වුණොත් තේරුම් ගන්න අපහසුයි මේක. ඉතින් ඒ නිසා අපි කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒ වගේ දෙයකටයි ඔච්චර විපාක ලැබෙන්නේ කියලා. ඉතින් ඒක අර ධර්මයන් ගැන අවබෝධයක් නැති අයට අවබෝධ කරගන්න අමාරුයි. දැන් ඔය ඇත්තෝ මේ අභිධර්මයේ දන්න නිසා තේරුම් ගන්න පුළුවන් කොහොමද ඒක විපාක ලැබෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ මච්චරිය කියන එක බොහොම තමන්ගේ ජීවිතයට විපත් පමුණුවන කාරණාවක්. ඉතින් මේ ආවාස මච්චරිය, කුල මච්චරිය, ලාභ මච්චරිය. ඊළඟට තියෙනවා වන්න මච්චරිය කියලා. ඒතර වන්න මච්චරියත් ආකාර දෙකකින් දේශනා කරනවා. එතන කියනවා මේ ගුණ මච්චරිය සහ වර්ණ මච්චරිය කියලා. කියන්නේ කෙනෙක්ගේ චරේරය බොහොම වර්ණවත් නම් අන්න සමහර විට ඒ කෙනා දැකලා Tamanට වර්ණ මච්චරය ඇති වෙන්න පුළුවන්. අන්න ඒ ඇතිවන මච්චරයට කියන වර්ණ මච්චරය කියලා. ඒ වගේම තවත් කෙනෙක්ගේ ගුණයක් දැකලා ඒ ගුණයන් කෙරෙහිත් මසුරු බවක් ඇති වෙන්න පුළුවන්. අන්නේ ගුණ මසුරු බව ඇති වෙච්ච කෙනා අනිත් අයගේ ගුණයන් වර්ණනා කරන්නේ නැහැ. දැන් කෙනෙක් හිතන්න බොහොම සිල්වත් ගුණවත් අනිත් අයට උදව් උපකාර කරමින් ජීවත් වෙනවා කියලා. දැන් මේ ಗುಣමච්චරිය තියෙන කෙනා එයාගේ ಗುಣ වර්ණනා කරන් ඉදිරිපත් වෙන්නේ නැහැ. දැන් වෙන කෙනෙක් ඇහුවොත් කොහොමද එයා කියලා එයාගේ සැබෑතරතුරු කියන්නේ නැහැ. එයා මේ තරම් ගුණවත් කෙනෙක්, සිල්වත් කෙනෙක් කියලා කියන්නේ නැහැ. එයාගේ ගුණයන් පහත් කොට කතා කරනවා. එහෙම නැත්නම් එයාගේ ගුණ වෙන කෙනෙක් කියනකොට ඒක අහන්නවත් කැමති නැහැ. ඒව ගුණ මකන ස්වභාවයක් තියෙනවා. ඒතර ඒක ගුණමච්චරිය කියලා කියනවා. ඒතර වන්නමච්චරයේ තියෙන කෙනා අනිත් අයගේ ලස්සන දකින්න කැමති නෑ කියලා කියනවා. කෙන කෙනෙක් ලස්සන අය නම් බොහොම පැහැපත් නම් එයා දකින වාරයක් පාසා අරයට වන්නමච්චරය ඇති වෙනවා. වෙන කෙනෙක් එයාගේ ලස්සන වර්ණනා කරනවා නම් ඒකටත් කැමති නෑ. අර වංචනික ධර්ම හැටියට ඇවිල්ලා සිත අඳුරු කරනවා. ඒ කියන්නේ ඒක මෙහෙම ඇතින වංචනික ධර්මයක් හැටියට දැන් කෙනෙක්ගේ ලස්සන දැකලා වර්ණමච්චරය තියෙන කෙනා කෙනා ඉතින් ඔය ශරීරය මේ දෙතිස් මහා කුණපයන්ගෙන් යුක්ත වෙච්ච එකක්නේ. මේ කියන්නේ වන්න මච්චරීන් යුක්තව. ඉතින් ඒක දවසින් දවස කුණු වෙලා යනවා. අපේ ශරීරයේ තියෙන ওই ටිකම තමයි. ඉතින් ඕක ඉතින් හිතට ගන්න දෙයක්ුත් නෙවෙයි කියලා මේ වන්න මච්චරිය තියෙන කෙනා මේ විදිහට කතා කරනවා. ඒතර කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙයාගේ තුල මේ ගුණයක් තියෙන කියලා. නැහැ. ඒකමගේ මේ වංචනික ධර්ම කියන එක සිත තුළට ප්‍රවිෂ්ඨ වෙන්නේ අර කුසලාරම්මණයක වේශයෙන් අපි මීට පෙරත් ඒගෙන කතා කරලා තියෙනවා. නමුත් කෙනෙක්ට හිතෙන මේ දෙතිස් මහා කුණප ගැන මේ කතා කරන එක මේ ඒක අතින් භාවනාවක්. නේ එතකොට එතන බලන්න. ඒක භාවනාවක්. නැත්තම් ධාතු මනසිකාරයක්. නමුත් මේ අර වර්ණමච්චරයෙන් යුක්ත කෙනා සම්පූර්ණයෙන්ම අනිත් කෙනාගේ ගුණයත් නසනවා වර්ණයත් නසනවා. එතකොට ඒ ඇත්තෝ අර සසරේ උපදිනකොට අන්න ඒ අය තමයි කියන මේ බොහොම අර දුර්වර්ණ වෙලා ගුණයෙන් හීන ස්වභාවයටපත් වෙලා විරූපී ස්වභාවයටපත් වෙලා යක්ෂයන් වගේ විරූපී බවටපත් වෙලා උපදින්නේ කියලා කියනවා. අන්න ඒකට කියනවා වර්ණ මච්චරිය. ඒක ගුණ වශයෙන් එන්නත් පුළුවන්, ශරීර වර්ණය හැටියට එන්නත් පුළුවන්. දැන් මේවා සමාජය තුළ ඇත්තටම තියෙන දේවල් නේ. කෙනෙක් කතා කළොත් එහෙම අපිට තේරුම් ගන්න පුළුවන් මේ අභිධර්මය හොඳට දන්නවනම් මෙයා මේ කතා කරන්නේ මොන හැඟීමෙන්ද කියලා ඉක්මනට තේරුම් ගන්න පුළුවන්. මෙයා මේ වංචනික ධර්මයකින්ද කතා කරන්නේ නැත්නම් ඇත්තටම කුසලයකින්ද කතා කරන්නේ කියලා. ඉතින් අර ಗುಣ නසන ස්වභාවයක් ඇති වෙනවා මේ වර්ණ මච්චරිය තියෙනකොට. ಗುಣ මච්චරිය තියෙනකොට. ඊළඟට තියෙනවා ධම්ම මච්චරිය කියලා. එතන ධම්ම මච්චරිය කියලා කියන්නේ තමන්දත් ධර්මය අනිත් අය දැනගන්නවාට අකමැති ස්වභාවය. තමයි ධම්ම මච්චරිය කියලා කියන්නේ. ඒතර සමහර වෙලාවට ධම්මමච්චරයේ තියෙන අය අනිත් කෙනෙක් ඇවිල්ලා ඇහුවටවත් ධර්මයක් කියලා දෙන්නේ නැහැ. අනේ ඌ අවබෝධ කරගන්න බෑ දුෂ්කරයි. ඌ අවබෝධ කරගන්න එක තේරුමක් නැති වැඩක්. ඌව දැම්ම තේරුම් ගන්න ඕනේ. පස්සේ හිමීට ඉගෙන ගන්න කියලා ධම්මමච්චරයේ තියෙන කෙනා එයාගේ උත්සාහවත් බව මතු කරනවා. ඒක සමහර වෙලාවට අපි නුවණෙන් දකින්න ඕන අපි භික්ෂූන් හැටියට සමහර වෙලාවට මේ ධම්මමච්චරිය කියලා කියන්නේ අර ධර්මයට පහර ගහන්න. ඊළඟ ධර්මයෙන් අගුණ පතුරවන්න. ධර්මයේ ඉගෙනගෙන නැතුගුණ පෙන්වන්නට උත්සාහ දරන අයට ධර්මයේ නොදෙන එක ධම්මමච්චරිය නෙවෙයි. ධර්මමච්චරිය කියලා කියන්නේ සැබවින්ම ධර්මයේ ඉගෙන ගන්න, පිළිවෙත් පුරන්න කැමැත්තෙන් ඇවිල් ධර්මය අහනකොට තමා දත් ධර්මයේ සංගවන ස්වභාවය තමයි ධම්මමච්චරිය කියලා කියන්නේ. ඒතර ඒක ඒ වගේ කැමැත්තෙන් එන පිරිස සමහරට පසුබස් වෙනවා නේ. ඔයගේ ධර්මයේ ඔයාලට තාම තේරුම් ගන්න බෑ. වැඩක් නැහැ කියලා පසුබස් වුණා. අනික ගිහියන්ට ඕව ඕන්නේ නැහැ කියලා පසුබස් වුණා. දැන් අභිධර්මය ගැන ඕක තියනවා නේද? දැන් අභිධර්මය ගැන ප්‍රශ්නයක් අහන්න ගියොත් එහෙම මොකද්ද කියන්නේ? ඕක ඕනේ නැහැ. ඕක ගැඹුරුයි. ඕක මේ ගිහි ජීවිතේ ඉඳලා අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. ගිහියන්ට ඕක වැඩකුත් නැහැ. අනික ඕක දෙවියන්ට දේශනා කළේ. නොයෙක් දේවල් කියනවා මේ ධම්ම මච්චරි. එතකොට නමුත් දැන් අපි මේ අභිධර්මයේ ඉගෙන ගන්නවා. නමුත් තේරුම් ගන්න දුෂ්කරයිද? දුෂ්කරයි. නමුත් ඒක කියලා දෙනකොට දුෂ්කර වෙන්නේ නැහැ මේ කැමැත්තෙන් ඉගෙන ගන්න. ඒතකොට අන්න බලන්න. එතකොට අන්න අපි ධම්මමච්චරිය තිබුණොත් මොකද වෙන්නේ? අන්න කියන උපදින උපදින භවයන් තුල අතිශයින් මෝඩයන් බවට පත් වෙනවා කියලා කියනවා. අනුවණයන් බවට පත් වෙනවා. ධම්මමච්චරියේ තියෙන අය අනුවණියෝ බවට පත් වෙලා තම උපදින්නේ. ආය සසරේ කිසිම දවසක බොහෝ කාලයක් යනකම් නුවණක් දිනු වෙන්නේ නැහැ කියලා. කියන්නේ මෝඩයන් උපදීම මන්ද බුද්ධිකයන් ආදී වශයෙන් බවට පත් වෙන මේ ධම්මමච්චරිය තියෙනවා. ඉතින් ඒ නිසා අපි යම් කෙනෙක් ඇවිල්ලා මොනහරි දෙයක් ඇහුවොත් ඒ කෙනා මේ ශ්‍රද්ධාවෙන්ම නම් අහන්නේ. ගුණයක් දිනු කරගන්න මන් නම් අහන්නේ. අන්න එයාට අපි දද්දේ නොසඟවා කියලා දෙන්නට ඕන. මොකද ඒ දද්දේ නොසඟවා කියලා දෙනකොට ඒකින් වෙන දැන් සමහර විට අහන කෙනාට වඩා වාසියක් ලැබෙන්නේ Tamanට. දැන් අපි දැන් මේ අභිධර්මය කියලා දෙනකොට දැන් අපි හිතන්නේ ඔය ඇත්තන්ට වඩා වාසියක් එන්නේ මට. ඇයි දැන් මේ ධර්මයක් කියන වාරයක් පාසාම අතිශය බල සම්පන්න ඥාන සංපයුක්ත මහා කුසල් සිත් පහළ වෙනවා. අනිත් එක ධර්මය කියා දීම තුළ ලොකු කුසලයක් රැස් වෙනවා. ඊළඟට දැන් මම මේ ධර්මයක් කියන්නේ ඒ ගැන හොඳට කල්පනා කරන්න ඕන. ඒතර ඒ කල්පනා කරන්න කරන්න ඒ ධර්මයේ ගැන දැන් ඔය ඇත්තන්ට කියලා දෙනකොට වෙනත් පිරිසකට කියලා දෙනකොට ඊට වඩා ඒ ගැන හොඳට හොයනවා. එතකොට අර ඒ එකේ කාරණාවක් ගැන හොඳට නුවණ දියුණු වෙනවා. ඒතරන් අපි යම් දෙයක් ගැන තවත් කෙනෙක්ට උගන්වනකොට කියලා දෙනකොට අපිට කියලා දෙනකොට අතිරේක ඥානයක් ඇති වෙනවා. අන්න එතකොට ඒ අතිශය කුසල ශක්තියත් එක්ක දිනු වෙනවා. ඉතින් ඒ නිසා අපි දන්නේ එක ධර්ම පාඩයක් නම් අන්න ඒ ධර්ම පාඩය නොදන්නා කෙනාට නොසඟවාම පැවසිය යුතු වෙනවා. ඒක සංගවනවා නම් ඒකට කියනවා ධම්ම මච්චරිය කියලා. ඉතින් මෙන්න මේ විදිහේ මච්චරිය කියන එක මේ ආවාස කුල ඊළඟට භෝග ඊළඟට මේ වන්න සහ ධම්ම කියලා ආකාර පහකින් තියෙනවා. දැන් අර මච්චරිය තියෙන කෙනා හැමදේම සංගවනවා. දැන් අර මච්චරිය කෝසිය සිටුතුමා ගැන අහලා තියෙනවා. දැන් මච්චරිය කෝසිය සිටුතුමාට දිනක් ආසාවක් ඇති වුණා, කැවුම් කන්න ආසාවක් ඇති වෙනවා. ඉතින් මෙයාට දැන් මේ ආසාව සංසිඳවන්න නම් කැවුම් කන්නම ඕන. නමුත් කැවුම් හදන්න ගියොත් ධනෙ වීදම් එන නිසා මේක හංගගෙන හංගගෙන හිටියා ඉවසන්නම බෑ. ඉතින් බැරිම තැන තමන්ගේ දේවියට කිව්වා මට කැවුම් කන්න ආසයි කියලා. ඊට පස්සේ අපි එහෙනම් හදමු කියලා. එහෙනම් අපි මේ ගමේ ඔක්කොටම කැවුම් හදලා දෙමු. සිටුවරයෙක්නේ. ඊට පස්සේ රවලා අන ගමේ අයිට මොකටද කැවුම්? ඉතින් ඊට පස්සේ එහෙනම් අපේ අපේ ඥාතියින්ට විතරක් කැවුම් හදමු. ඊට පස්සේ මේ ඥාතියින්ට මොකටද කැවුම් කියලා. ඊට පස්සේ කියන එහෙනම් අපි මේ රජමාලිගාවේ ඉන්න අයට විතරක් කැවුම් හදමු කියලා. ඊට පස්සේ රජමාලිගායට ඕනේ නැහැ කියලා කියනවා ඊට පස්සේ කියනවා එහෙනම් අපි දෙන්නට විතරක් ඊට පස්සේ මොකද කියන්නේ දැන් ඊට පස්සේ කියනවා මේ තිට මොකටද කැවුම් ඇයි කැවුම් කන්න ආසාව තියෙන්නේ මටනේ කියලා කියනවා ඉතින් ඊට පස්සේ හා කමන්නෑ කියලා තනියම දැන් කියනවා ඒකත් කරන්නේ සත් මහල් තියෙන ඉහළම මහලයට ගිහිල්ලා. දැන් මසුරු වගේ ස්වභාවය දැන් පහත මහලෙත් ඉන්නේ නැතිව ඉහළටම යනවා. එතනම ගිහලා දැන් අන්න දෙදෙනා විතරක් රහසින් කැවුම් පිස දානවා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ දැන් තථාගතයන් වහන්සේ මේක දැකලා මේ මෙයාව দমনය කරන්න මුගලන් මහරහතන් වහන්සේ පිටත් කළා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ අර කැවුම් වෙනුවට මේ තියෙන ඒගොල්ලෝ යන්නේ මේ ජනලයක් ගාව ඉඳලා ඊට පස්සේ අනේ කවළු දොර ළඟ පාත්‍රය තියාගෙන උන්වහන්සේ වැඩ සිටියා. ඉතින් මේක දැකලා දැන් කොච්චර රහසෙන් කරන්න ගියත් <laughs> හරි ගියේ නෑනේ ඊට පස්සේ කියන ඔබ ඔහොම නෙවෙයි සක්මන් කළත් දෙන්නේ නෑ කියලා කියනවා. <laughs> දැන් එතකොට බලන්න. අන්න ඊට පස්සේ දැන් මුගලන් තෙරුණ වහන්සේට සක්මන් කරනවා ඊට පස්සේ. ඊට පස්සේ සක්මන් කරන ගමන් ඒත් දෙන්නේ නෑ. ඊටස් උන්වහන්සේ ශරීරයෙන් දුම් පිට කරන්න පටන් ගත්තා. මුළු මාලිගාවම ඇතුළම දුමෙන් වැසිලා යනවා. ඊට පස්සේ මේගොල්ලෝ බය වුණා. අයි දැන් දුමේනකොට ඊට පස්සේ ගින්දරත් එන්න පුළුවන්නේ. ඊට පස්සේ බය වෙලා ඊට පස්සේ දේවියට කියනවා දේවිය මේ චූටි කැවුමක් උයන්න. දැන් බලන්න වසුරුකමේ ස්වභාවය කොච්චරදනේ අපි මේ බලන්නේ කොච්චරදනේ ඊට පස්සේ කියනවා අර හැන්දේ අගට එතනත් කියන්නේ අන්න වසුරගේ ස්වභාවය කොච්චර යනවද මේ අපේ වසුරු හිත කියන හැන්දේ අගට පිටිචුට්ටක් අරගෙන හදන්න කියලා කියනවා. අන්න ඒක තෙලට දානකොට අර තෙරුන් වහන්සේගේ තියෙන ඉරිදි බලය නිසා මේක අනිත් කැවුම් වලට වඩා විශාලයි. ඊට පස්සේ ඒකට මසුරු බවක් ඇති වෙනවා. අන්න මසුරුගේ සබහිට වශයෙන් ඒක දෙන්න එපා. අර ඉස්සෙල්ලා හදපු කැවුම් වලින් එකක් දෙන්න. පොඩි කැවුම් වලින්. ඊට පස්සේ ඒක දෙන්න හදනකොට ඔක්කොම එකට ඇලවිලා. අර තෙරුන් වහන්සේගේ ඉරිදි බලයෙන්. ඊට පස්සේ දැන් අන්න දැන් ක්‍රමයෙන් මසුරු බව දුරු වෙනවා. අන්න ඊට පස්සේ කෙනෙක් එහෙනම් ඔය ඔක්කොම දෙමුයි බේර ගන්න බෑනේ දැන් යන්නේ නැහැ. ඊට පස්සේ යන්න මේ පිළිගන්න හදනකොට මේ මුගලන් තෙරුන් වහන්සේ කියනවා මේක මට විතරක් පිළිගන්නන්න එපා. අන්න භාග්‍යවතුන් වහන්සේ ඇතුළු මහා භික්ෂුන් වහන්සේලා පිරිසක් විහාරස්ථානයේ වැඩ ඉන. ඒ නිසා ඔය ඔක්කොටම පිළිගන්නන්න කියලා ඊට පස්සේ අන්න කැවුම් හදාගෙන සියල්ලටම පිළිගන්නනවා. අන්න ඊට පස්සේ මසුරු සිටුතුමාගේ මේ මසුරු බව එතනින්ම තථාගතයන් වහන්සේගේ ධර්මයන් ශ්‍රවණය කරලා දුරු වෙනවා. විස්තර බලන්න මේ මසුරගේ ස්වභාවය කොච්චර දුරට ගියාද කියනවා නම් දැන් ඒක දැන් ওই වගේ මසුරුකම් අපි තුලත් තියෙනවානේ. ගොඩක් වෙලාවට දැන් හැබැයි ඒක අපි තේරුම් ගන්න ඕන මසුරුකම කියලා කියන්නේ මේ ඔක්කොම දෙන එක නෙවෙයි තියෙන දේවල්. දැන් අපි හිතමු දැන් ඕක ගැන හොඳ එකක් තමයි අර අපේ උප්පලවන්නා මහරහත් තෙරණිය ගෙන් උදාය තෙරුන් වහන්සේ නානකඩයක් ඉල්ලනවා. හොඳ නාන කඩයක් ඉල්ලනවා මේ උප්පලවන්නා තෙරුණ තෙරණියකින්. ඊට පස්සේ මේ තෙරණියට තියෙන එකම නාන කඩයක් විතරයි. මේ රහත් තෙරණියක් නේ. ඊට පස්සේ දැන් මේ තෙරණිය කියන අපි ස්ත්‍රී වර්ගයා මේ ස්ත්‍රී වර්ගයාට ප්‍රතිපහසුකම් නිතරම ලැබෙන්නේ නැහැ. අපි බොහොම දුෂ්කරව ජීවත් වෙන. ඉතින් මට මේක විතරයි තියෙන්නේ කියලා කිව්වා මේ තෙරණින් වහන්සේට. ඊට පස්සේ නමුත් බේරිල්ලක් නැහැ උදයි තෙරණ වහන්සේ ඉල්ලනවා. ඊට පස්සේ බැරිම තැන මේක දුන්නා. ඊට මේක දුන්න බැරිම තැන කවන්නෑ කියලා. ඊට පස්සේ දැන් ඒ වෙලාවේ තෙරණිය තුල ඇති වෙන්නේ මසුරුකම නෙවෙයි එතන. ඒක දෙන්න ඒක මුලින්ම දෙන්න පසුබට වුණානේ. ඒ ඇත්ත එතන තියෙන්නේ අන්න ඒ වගේ අපිත් දැනගන්න ඕන මච්චරිය කියලා කියන්නේ මේ තියෙන දේවල් Tamanට නොතියාගෙන දෙන එක නෙවෙයි. එතන ඒක මච්චරිය නෙවෙයි. මේ මච්චරිය කියලා කියන්නේ Taman තුල තියාගෙන දේවල් හංගගෙන දෙන්නෙතු ඉන්නවා නම් ඒක තමයි මච්චරිය. දැන් අපි හිතමු දැන් කෙනෙක් එනවා Tamanගෙන් පොතක් ඉල්ලගෙන. දැන් පොත් ඉල්ලගෙන ආපුවාම දැන් අර දැන් සමහර අය පොත් පාවිච්චි කරන්න දන්නේ නැහැ නේද? සමහර පොත් පාවිච්චි කරන්න ගියාම නමනවා, ඉරි ගහනවා, නොඑක් දේවල් කරනවා, කෙල ගන්නවා, විරූපී කරනවා. දැන් ඒ වගේ කෙනෙක් නම් අපි දන්නවනේ මේ කෙනාට පොතක් දුන්නොත් ආය ලැබෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මෙයාට පොත දුන්නකොට ආය ලැබෙන්නේ ඒ දුන්න පොත නෙවෙයි නං. අන්න ඒ වගේ අයට පොත් නොදෙන එක එතන තියෙන මසුරු බව නෙවෙයි. මසුරු බව තියෙන ධර්මයේ ඉගෙන ගන්න කෙනෙක් පොත් හොඳට පාවිච්චි කරන ඒවට ආදරෙන් ඇවිල්ලා කෙනෙක් පොතක් ඉල්ලනකොට ඒක අන්න නොදී හංග ගන්නවා අන්න ඒ වගේ අවස්ථා තමයි මච්චරිය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ දිනදා ජීවිතයේදී මච්චරිය කියන්නේ එකක් ඊළඟට අර තමන් සන්තක සත්‍ය වශයෙන් තියෙන දේවල් තමන් පරිහරණයට තියෙන දේවල් තමන්ගේ පරිහරණය පිණිස තබා ගන්නවා කියලා කියන්නේ තවත් එකක් කියලා. මොකද මේ ගැන අවබෝධයක් නැති අය මේ ධර්මයන් ශ්‍රවණය කරලා ඒ ඇත්තෝ මේක විපරිතාකාරයෙන් වටහාගෙන කියනවා අපිට ඔහොම කරන්න බෑ හොම කරන්න ඉතින් බෝසත් කෙනෙක් වෙන්න ඕන කියලා. ඉතින් එහෙම කියනවානේ. නමුත් ඒ එතන කියන්නේ මේ ධර්මයන් තත්වාකාරයෙන් තේරුම් අරගෙන නෙවෙයි තමන් ඒක විපරිතාකාරයෙන් තේරුම් අරගෙන ඒ නිසා හොඳට අවබෝධ කර ගන්න ඕන මොකද්ද මච්චරිය කියලා කියන්නේ මොකද්ද තමන් සතුව පවතින දේ තමන්ට තියාගෙන පරිහරණය කරන එක ඒක මච්චරිය නෙවෙයි. ඉතින් අන්න ඒ දේවලුත් තේරුම් ගන්නට ඕන. ඉතින් අන්න අර තමන්ගේ සරලවම තේරුම් කරලා දුනොත් දැන් මච්චරිය කියලා කියන්නේ තමන් සතු සම්පත් අනුන්ට නොදී සංගවන ස්වභාවය තමයි මච්චරිය කියලා කියන්නේ. ඒක තමයි අර අත්තනෝ සම්පත්තින් නිගූහන ලක්ෂණං මච්චරියං කියලා දේශනා කරන්නේ. ඒතොර ඒ ගැන මම හිතනවා ප්‍රමාණවත් වේවි අපි අර මේ ගැන සමාජය තුලිනුත් හොඳට කල්පනා කරලා Tamanට මේ ගැන අවබෝධ කරගන්න පුළුවන්. දැන් එතකොට අපි දැන් කතා කරා ඒ චෛසික ධර්ම දෝෂ ඉස්සා මච්චරිය කියලා තුනක් කතා කරලා ඊළඟට තියෙනවා කුක්කුච්චයනේ. ඔය දෝෂ ඉස්සා මච්චරිය කුක්කුච්චය තියෙන්නේ. ඒතර කුක්කුච්චය කියලා කියන්නේ අර පැහැදිලි කරන කතාකත දුච්චරිත සුචරිතානුසෝචන ලක්ෂණං කුක්කුච්චං කියලායි විස්තර කරන්නේ. ඒ කියන්නේ අර කල අකුසල් පිළිබඳවත් නොකල කුසල් පිළිබඳවත් ඇසිවෙන පසුතැවීම තමයි කුක්කුච්චය කියලා කියන්නේ. කථාකත දුච්චරිත සුචරිතානුසෝචන ලක්ෂණං කුක්කුච්චං කියලා කියන්නේ අන්න ඒක. ඒ කියන්නේ තමා විසින් කල අකුසල් පිළිබඳව සහ නොකල කුසල් පිළිබඳව ඇතිවන පසුතැවීම තමයි කුක්කුච්චය කියලා කියන්නේ. දැන් සමහර විට අපි මේ මේ ගැන මීට පෙර කතා කරලා තියෙනවා නේ කුක්කුච්චය ගැන කතා කරලා තියෙන මීට කලින්. ඒතර ඒ නිසා අපි අද මේක බොහොම කෙටියෙන් සාකච්ඡා කරන්න මොකද ඒක බොහොම අනිත් අයට තේරුම් ගන්න දුෂ්කර එකක් නෙවෙයි කුක්කුච්චය කියන එක. ඒක හැබැයි ආකාර බෙහෙදයන්ගෙන් තියෙනවා එතනක් තියෙනවා යථාව කුක්කුච්චය සහ අයථාව කුක්කුච්චය කියලා. එතන යථාව කුක්කුච්චය කියලා කියන්නේ ඇත්තටම පසුතැවිලි ස්වභාවයක්. අයථාව කුක්කුච්චය කියලා කියන්නේ අර ඇත්තටම පසු නොතෙවෙන්න දේවලුත් නෙවෙයි ඒ දේවල්. නමුත් පසුතැවෙනවා. හිතන්න ඔන්න කෙනෙක් මේ හොඳට ජීවත් වෙලා ඉඳලා මිත්‍යා දෘෂ්ටියක් වැළඳ ගන්නවා කියලා. එහෙම වෙන්න පුළුවන් ඒ මිත්‍යා දෘෂ්ටියක් වැළඳ ගත්තාම එයා සමහර විට දැන් ඒ ආගම්වල උගන්වන හොඳ නරක දේවල් වෙනස් වෙනවානේ. දැන් සමහර ආගම්වල බිලි පූජා පවත්වන සත්තු මරණ එක හොඳයි කියලා කියනවා. ඒතර අර හොඳට හිටපු කෙනා මිත්‍යා දෘෂ්ටියක් වැළඳ ගත්තට පස්සේ එයා හිතන අපරාධේ මට පුළුවන් කාලේ මං සත්තු මැරුවේ නෑනේ. බිලි පූජා කළේ නෑනේ කියලාන්න හිතනවා. අන්න එතන තියෙන්නේ අයතාව කුක්කුච්චයක්. එතකොට අන්න ඒ විදිහේ අයතාව කුක්කුච්චයක් තියෙනවා. යතාව කුක්කුච්චය කියලා කියන්නේ ඇත්තටම අකුසල් කරලා ධර්මයේ තේරුම් ගත්තට පස්සේ යා පසුතැවෙනවා මං නොදන්නා කාලේ මේ මේ අකුසල කර්මයන් කළානේ කියලා පසුතැවිලි වෙනවා. අන්න ඒකට කියනවා යතාව කුක්කුච්චය කියලා කියනවා. එතකොට කෙනෙක් ওই ආකාර දෙකෙන්ම පසුතැවෙන්න පුළුවන් කරපු අකුසල් ගැන පසුතැවෙන්නත් පුළුවන් නොකරපු කුසල් ගැනත් පසුතැවෙන්න පුළුවන් ඒකේ වෙන්නේ තරුණ අවධිය තුල අනෝබෝධයෙන් සමහර විට ගෙවනවා ජීවිතය අකුසල් කරමින් ගෙවනවා ඊට පස්සේ දැන් හිතන්න වයසට ගිහිල්ලා දනුමක් තේරුමක් එන කාලේ ඇඳකට සීමා වුණාම එහෙම වෙන්න පුළුවන් ජීවිතේ අන්න එක තැනකට වුණාම හරිය දැනුමක් තේරුමක් එන අවධියක හරිය අන්න Tamanට පසුත වෙන්න පුළුවන් මට පුළුවන් කාලේ මං ගොඩාක් අකුසල් කළානේ. මම දන් දුන්නේ නැහනේ. අනිත් අය කතා කරද්දිත් ගියේ නෑනේ සිල් ආරක්ෂා කරන්න. දානයක් දුන්නේ නැහනේ අසරණයන්ට පිහිටුුනේ නැහනේ. ප්‍රිය වචනයක් කතා කළේ නැහනේ. අන්න ওই විදිහට Taman නොකල කුසලයේ ගැනත් පසුතැවිලි වෙනවා. ඉතින් ඒ කිනම් අවස්ථාවක හෝ යම් වෙලාවක පසුතැවිල්ලක් ඇති කර ගන්නවා නම් ඒක අකුසලයක් කියලා කියනවා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් නොකල කුසල් ගැන පසුතැවෙන එක කුසලයක් කියලා නෑ. ඇයි අපි හිතමු දැන් එහෙම හිතෙන්න පුළුවන් නේ දැන් මම මල් පූජා කරේ නෑ සිල් සමාදන් වුණේ නැහැ ධර්මී ඉගෙන ගත්තේ නැහැ. දැන් ගොඩක් අයට මේ ප්‍රශ්නේ තියෙනවා දැන් වයසට යන්න යන්න ධර්මී ඉගෙන ගන්න බෑනේ. ඇයි ඒ? ධාරණ ශක්තිය නැති වෙනවා. ඊළඟට නොයෙක් රෝගාබාධ ඇති වෙනවා. ඒ නිසා වයසට යන යනකොට අමාරුයි ධර්මය ඉගෙන ගන්න. ඒ නිසා ධර්මය ඉගෙන ගන්න ඕන මේ පුළුවන් කාලෙනේ. හොඳට ධාරණයේ තියෙන මතක තියාගන්න පුළුවන් කාලේ තමයි ධර්මය ඉගෙන ගන්න ඕන. ඒතර ධර්මය ඉගෙනගෙන තිබ්බොත් අපි හිතමු හදිසි අනුතරක් කළ ඇඳකට වුණා කියලා ඇවිද ගන්න බැරිව. ඒත් ප්‍රශ්නයක් නෑ අන්න ධර්මයේ හොඳට ඉගෙනගෙන ඉතින් S2 ගන්න දුනත් ප්‍රශ්නයක් නෑ. ඇයි මේ ඉගෙනගත්ත ධර්මයන් ඔක්කොම හොඳට සම්මර්ෂණය කරන්න පුළුවන්. ඒක අර කටපාඩම් කරන එකේ තියෙන වාසිය. අපි මුලින්ම කියන සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨිය සුප්පට විජ්ජන්ත ඔන්න ඔය පහට අනුව තමයි අපි ධර්මය ඉගෙන ගන්න ඕනේ. ඉතින් අපි හැම තැනම බල්ලා තමයිම <laughs> ඉගෙන ගන්න ඕන කරන්නේ. ඒ ඉතින් ජීවිතය කියන එක එහෙම තමයි. අපි ඕන වෙලාවක අන්ධයෙක් වෙන්න පුළුවන් නේ. බහිරෙක් වෙන්න පුළුවන්. නැට හදිසි අනතුරක් වෙලා ඇඳකට සීමා වෙන්න පුළුවන්. රෝගියෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒතර අපිට එතකොට එන වේදනාවත් එක්ක අපිට පොත් කියවන්න කාලයක් නැහැ. අපි හිතමු පුළුවන් කාලේ අපි කරලා තියෙනවා. හොඳට සිල් ආරක්ෂා කරලා තියෙනවා. සමාධියක් උපදවාගෙන තියෙනවා. ධර්මයේ හොඳට කටපාඩම් කරලා ඒව වර්ධනය කරගෙන දියුණුවටපත් කරගෙන ඒ ගැන හොඳ අවබෝධයකින් ඉන්නවා. දැන් අන්න එක්තැනකට වුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි එයාට ඒ වෙලාවේ ජීවිතයේ දකිමින් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැන් තේරෙනවා මොකද්ද ජීවිතේ. අනිතරේ ධර්මතාවයනොත් හොඳට සම්මර්ෂණය කරමින් එයා ඒක දැන් ඉතින් කොහොමත් මැරෙන්න ඉන්නේ. ඒ නිසා එයා ඒ කාලය තුල අන්න අනිත් අය පසුත වෙනකොට දැන් කෙනෙක් රෝගී වුණාම ගොඩක් වෙලාවට එන්නේ මොකද්ද? ඒගොල්ලෝ කයෙන් රෝගී වෙනකොට හිතෙනුත් රෝගී වෙනවනේ. ඔක්කොම කඩාගෙන වැටෙනවා. මුළු సంతානියම බිඳගෙන වැටෙනවා. ඒ නිසා සමහරට ඒ රෝගය තවත් වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ඒ ඔක්කොම වෙන්නේ ධර්මයෙන් ඈත්ව ජීවත් වුනහම. ඒතර ධර්මයෙන් යුක්තව ජීවත් වෙන කෙනාට හැම තැනකදීම රැකවරණයක් ආරක්ෂාවක් පිහිටක් තියෙනවාම තමයි. සසරෙදිත් එහෙමයි. ඒ කියන්නේ මේ ධර්මයේ අභිධර්මයේ ඉගෙන ගන්නකොට උන්වහන්සේ පෙන්වා දෙනවා අභිධම්මේ අභිවිනයේ උලාර පාමුජ්ජෝ අයම්පි ධම්මෝ නාත කරනෝ කියලා කියනවා. මේ අභිධර්මය ගැන අභිවිනය පිළිබඳව තමන් විශාරද වෙනවා නම් ඒ ගැන ප්‍රිය සෝමනස්ස බවක් ඇති කර ගන්නවා නම් ඒ දේවල් හොඳට ඉගෙන ගන්නවා නම් අයම්පි ධම්මෝ නාත කරනෝ කියනවා එයා මේ ජීවිතය තුල අනාථයෙක් වෙන්නෙත් නැහැ කියනවා. සසරේ කිසිම භවයක අනාථයෙක් වෙන්නේ නැහැ කියලා කියනවා. පිළිසරණක් තියෙනවාම තමයි මේ ධර්මයේ ඉගෙන ගන්නවා. ඉතින් ඒ නිසා මේ ධර්මතාවයන් ඉගෙනගෙන තිබුණොත් මේ පසුතැවිලි වෙන්න උපකාර වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඒ ගැනත් සිහිපත් කරමින් ඒ කටයුතු ගැන අවධානයෙන් ඉන්නට ඕන කරනවා. ඉතින් අද දිනේදීත් අපි සාකච්ඡා කළේ මේ චෛතසික ධර්ම පිළිබඳව. ඒ කියන්නේ අපි කතා කරේ දෝෂ චතුස්කයේ එන මච්චරිය සහ කුක්කුච්චය කියන චෛතසික ධර්ම දෙක පිළිබඳව ඉතින් ඒ ගැන අපි අවබෝධයක් ලබා ගත්තා. ඉතින් මීට වඩා අද දිනේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපේ මේ ඇති කරගත් ධර්ම ඥානය අපි හැම දිනාටම තව දුරටත් මේ පරමාර්ථ ධර්මයන් ගැන අවබෝධය දියුණු කරගන්නත් ඥානෙ වඩා වර්ධනය කරගන්නත් සීල සමාධි ආදී ප්‍රඥා ධර්මයන් මුහු කරවා ගන්නත් සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධාන පංචේන්ද්‍රිය පංච බල සප්තබොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගයන් කියන බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණේ කරගන්නත් උපනිශ්‍රේ වේවා එසේ දියුණුවටපත් කරගෙන පරමාර්ථ ධර්මයන් සුවසේ අවබෝධ කරගෙන තම තමා විසින් ප්‍රාර්ථනීය බෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණිසම මේ ඇති කරගත් ධර්මඥානෙ උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු. හැම දිනාටම තෙරුවන් සරණයි. Thank you.